ඊට පස්සේ අපි ඒගොල්ලත් මේ වැඩේට සම්බන්ධ කරගන්න බලාපොරොත්තු වෙනවා. දරුවන් සරණයි. දරුවන් සරණ සරණන් අද අනිත් ලයින් එකේ කනෙක්ට් කරලා තියෙන්නේ. දැන් කොහොම හරි දැන් ওই ඉන්ලයින් එක හරි. ආ ඉන්න හරි සර්. කනෙක්ටඩ් ඔයගොල්ලෝ ඉන්නවද ඔය ලයින් එකේ? ඔව් ඉන්න සර්. අපි එමනම් දිනචරියාව එදා කියවලා තියෙන්නේ අද අපිට බලාපොරොත්තු වෙන්න තියෙන්නේ යෝගාවචර කතිකාවතේ පළවෙනි අංක 26 අපි 13 කුටියෙන් බලාපොරොත්තු වෙමු. යෝගාචර කතිකාවත සතිವಾರයේ ආරම්භ කිරීමේ අංකයේ වශයෙන් ඉදිරිපත් කරයි කියන්නේ. නමෝ තස්ස භගවතු නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස ස්වාක්කාතෝ ස්වාක්කාතම් බ්‍රහ්මචරියන් සන්දිට්ඨිකම් අකාලිකම් යත්ත අමෝධිට්ඨික මකාලික සන්දිට්ඨික මකාලිකම් යත්ත අමෝඝා යත්ත අමෝඝා පබ්බජ්ජා උත්තමත්ථස්ස පත්තිය යාය සද්ධා පබ්බජිතෝ අගාරස්මාහ ගාරියං තමේව සද්දම් රූහෙහි මා කාමස්ස වසංගමි ශාන්ති රසයෙන් රසවත් සම්බුදු සසුන් වන් කුලදරුවන් විසින් උත්තරීතර වූ ශාසන පරමාර්ථය හඳුනාගෙන ඒ උතුම් බලය අධ්‍යාත්මෙහි සංජාත පෝෂණය සඳහා සමාරාධනය මෙහි පරමාධ්‍යාශය විය යුතුයි.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 නිද්ධාරාමතා භස්සාරාමතා ගණසංගනිකාරාමතාදී ශාසන පරිහානිකර ධර්මයන්හි නොයේදී දෙතිස් කතාවන්ගෙන් තොරව අපිච්ච කතාදී දශකතා වස්තුවලින් පමණ ඒ ඒ අවස්ථානුකූලව කතා පැවැත්වීමෙහි යෙදිය යුතු දිනක් පාසා දස ධම්ම සූත්‍ර අනුමාන සූත්‍රාගත කරුණු සුත්ත අනුමනන සූත්‍රගත කරුණු සුත්තානුගත සුත්තා සුත්තානුගත කරුණ හොඳින් උගෙන නිතර මෙනෙහි කළ යුතුය.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 26යි. එතකොට අපි સમાપ્ત කරන්න යෙදුනේ විවස්ථාව කියවීම. ඒක පිළිබඳව අපි සාකච්ඡා කරන්න යන්නේ මතක තබා ගැනීම විතරයි කරන්නේ. අපි දැන් බලාපොරොත්තු වෙමු එදා නැත කරපු විතන ඉඳලා සාමාන්‍ය ඵල සූත්‍රයේ ඉදිරි කොටස අද සභාගත කරන්න පරණ 13න් දැන් 26යි.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 සිත ප්‍රීතිය ඇත්තහුගේ නාමකය සංසිඳේ. සංහුන් නාමකය ඇත්තේ සුව විඳි. සුවතියහු සිත සමාධිගත වේ. විචලසන් කේචේ අනිත්. ඊට පස්සේ කියවන්න පාලිය. සෝ විවිච්ඡේව කාමේහි විවිච්ඡේ අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං පීති සුඛං පතමධ්‍යානං උපසම්පජ්ජ විහෙරති. සෝ ඉමමේව කායං විවේකජේන අපීති සුකේන අபிසං අபிසන්නේති පරිසන්නේති පරිපූරේති පරි පරිපප්ප පරිපප්පරති නාස්ස කිංචි සබ්භාවතෝ කායස්ස විවේකජේන පීති සුකේන අප්පුටං හෝති හේ කාමයන්ගෙන් වෙන්වම සෙසු අකුසල දහම්ගෙන් වෙන්වම විතර්ක සහිත විචාර සහිත විවේකයෙන් උපන් ප්‍රීතියත් සුවයත් ඇති පළමු ධානයට ලැබ විසේ. හේ මේ කරජ කයම විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් තෙමේ. මුළුල්ලම තෙමේ. පුරාලයි. මුළුල්ලෙහිම ස්පර්ශ කෙරේ. සියලු අංගපසංග ඇති ඔහුගේ මුළු කයෙහි ඒ විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් පැතිර වැද නොගත් කිසිද තැනක් නොවේ. ඒ කියන්නේ මේක ඊට ඉස්සලා අපි කතා කරේ පුබ්බේ නිවාසානුස්සති ඥාන කියලා මම හිතන්නේ.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 සතුට වූහට ප්‍රීතිය උපදී. සිත ප්‍රීතිය ඇත්තහුගේ නාමකයි සංසිදේ. ඒක මේ අපි බහුගේ දවස්වල කරපු සාමාන්‍ය ඵල ඕක සාමාන්‍ය ඵල සූත්‍රේ නාර දසුත්තර සූත්‍රයේ මේක සමාධි පහකට සාරිපුත්‍ර සාංශේ සඳහන් කරලා තියෙනවා පංචාංගිකේ සම්මා සමාධි කිය. ඒකේ තියෙනවා පීති පරණතා සම්මා සමාධි කිය.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 ඒ මනසට කියනවා අන්ධ පෘතජ්ජනය කියලා. ඒකට කල්යාණ පෘතජ්ජනය කියලා කියන්නේ උඩ තීරණ වල කඩුවක් අපි අදකක් තියෙනවා. කඩුව දුන්නොත් ඌට කපුව දෙන්න හම්බ වෙන අනිත් කාට කපුව නිකම්ම යනවා. කපුව දීපකට කඩුව දෙන්න බෑ. මම මෙතෙක් කල අකුසල සමාදානය තමයි කත කර හිටියේ.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 අරූ මට මෙහෙම කරා, ඌ මට ගැහුවා, ූ මට බැන්නා, අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහාසි මේ. ඒකට කදාකත් යාර ප්‍රීච සමාදන් වෙන්න වෙන්නේ. ඉතින් ඒ නිසා මෙතන මේ මට්ටමට භාවනාවෙන් නම් වඩ ඕන කියන එකට අද්දක උසලා පිළිගන්න වෙනවා.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 කුසල සමාදානට ගියාම ඔබ කල්යාණ පැත්තට වැටෙනවා. ඔබ සීක පැත්තට වැටෙනවා. අකුසල සමාදානට ගිය ගම ඔබ වටේ ලක්ෂයක් එකක් මිනිස්සු ගොඩ වෙනවා. වට කර ගන්නවා. හැබැයි අමනයි. උන්ගේ වැඩේම අපි දෙපැත්තට අදිනවා. මා මාළු වතුර දාපු පොරි ටික වගේ. එහෙන් ගහනවා මෙහෙන් ගහනවා. ඉතින් අපිට හිතෙනවා මේ මිනිසුත් එක සමතියක් තියෙයි කියලා. අපි නෑ දැයුත් එක. අපි දන්න කට්ටියත් එක කවදාවත් නෑ. ඒ කිය කතා කරන්න දෙයක් නෑ. ඉතින් මේ මිනිසු අතගසා දාලා යන්න දෙන්නෙත් නෑ. උන් උන්ට කඩුව ගන්නව කොහොමඩක්වත්. කොපු ඒකකොට කොහොමඩක්වත් යන්නේ නීවරණ පැත්තට. මේ මිනිසුන කතා කරලා කියන්නේ මේක උඹලා කවදාවත් පානිදාස් කරන්නේ නෑ. සුමානෙකට සතිය පවත්තන්න සතියක් සතිය පවත්තන්න සති දෙකක් සතිය පවත් අන්න එදාට දෙරේ කවුද නැදෑය කියලා එක එක්කත් නැහැ. දැන් මේ වගේ පරිසරයක් කරා මේ කට්ටියක් කැමති නැහැ මං යනවාට.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 සාමූහික වෙච්ච ගමන් සටනෙන් පරාදයි. උත්තර මතක තියාගෙන සාමූහික වෙච්ච ගමන් සටනෙන් පරාදයි. මේකේ තියෙන්නේ කඟ වේනගේ තනියඟ වගේ පුද්ගලික වෑයන් කිසි කෙනෙකුට න්‍යාය පත්‍ර හදන්න තියන්න එපා. කිසි කෙනෙකුට අනාගතේ මොකද වෙන්නේ කියලා හිතන්න තියන්න එපා. තිබ්බ ගමන් ගැහුවා සලසුමක්.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 බලන්න අපි අපි විසින් අපි අපි හදාගෙන තියෙන දේවල් අපි විහිම අපේ පෞරුෂත්වය දිනු කරන්න, අපේ මාන්න දිනු කරන්න, අපේ තෘෂ්ණා දිනු කරන්න හදුන දේ වුණාට ඔය ලකුණු නැති වුණාට අපේ පෞරුෂත්වයට මුකුත් වෙන්නේ නැහැ. අපේ මාන්නයට මුකුත් වෙන්නේ නැහැ.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 හැන්දෙන් ඉල්ලුවොත් මිටෙන් ගන්න. මිටෙන් අත ඉල්ල නැතිලා හැන්දෙන් බෙදෙනවා. මේක අංජ වජල් කරගෙන යන්න ඕනේ. නැත්තම් ප්‍රීතිය ගන්න බෑ. කරට අත දාගත්තොත් ප්‍රීතිය නෑ. දෙන්නෙක් වෙච්ච ගමන් ප්‍රීතිය. ප්‍රීතිය කාබාසිනියා වෙන්නේ මේ ගණයා කෙරේ කුලයා කෙරේ බැඳිච්ච ගමන්. එන්නෙම නෑ. අපිට ඉතිලා තියෙන්නේ විනෝදාංශ හටගන්නේ සමාජ තත්ත්ව පහළ වෙන්නේ ලාභ සත්කාර සම්මාන සිලෝක ලැබෙන්නේ ගණයා කෙරේ කුලයා කෙරේ බැඳුනොත් ඇත්ත. නිසා අපි යන්නේ ලාභයට සත්කාරට සම්මාන සිලෝකට හැබැයි පාවා දෙන්නේ විවේකේ. පාවා දෙන්නේ ප්‍රීතිය. එනිසා මේ දෙක අතර මේ කොයි පැත්තද ගන්න කියන එකට බුදුහාමුදුරුත් නැහැ අපිත් එක්ක.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 හැබැයි අපි ඒගොල්ලන්ට යන්න ප්‍රීතිය පෙන්වන්න ඕන උඹලඟට වැඩි ප්‍රීති. මෙතන ප්‍රීති වෙන මොකක්වත් නෑ කලකිරුණා. එතකොට අරගොල්ල කියන අපරාධය අපිත් එක්ක තරහ වෙලා ගිහිල්ලා තියෙන්නේ ලෝකෙට එක්ක ගැටිලා. නෑ නෑ එහෙම කිසි එකක් නෑ කිසිම කලකිරීමක් නෑ ඊට වැඩිය ප්‍රීතිය මෙතන තියෙනවා. ප්‍රීතිය ගැරපද කියනවා උඹලඟ ප්‍රීතිය ඉතලා තියෙන තමා ගනින් සුඛයට මං යනවා. ඊට පස්සේ තමයි ඔය නීවරණ තොර தත්ත්වය කියන එක සමාදන් වීම ඉස්සලා දැකලා තියෙනවා. ධන ධන ඉන මට්ටමට වතුර දැකලා තියෙනවා. දැන් ඒකේ වාඩි වුණා වගේ. වාඩි වුණාට පස්සේ යාට විවේක ජම්පීති සුඛං කියන එක තමයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ නීවරණයෙන් තොර තත්වයට.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 වැඩිම මම අනුමත පොඩ්ඩකට විනාඩියකට කතා කරන දෙන්නේ මගේ ගුණකල්දී කුණටි ඔයගේ බාල්දියට දාලා. ඒ පැකට් කරගෙන ඉන්නේ. අවුස්සන්න පේන්න පැකට් කරන මේ පොඩ්ඩනේ පොඩ්ඩ බාල්දියට ඉන්න පොඩ්ඩ බාල්දියට ඉන්න. ඒක උදව් කරන්නත් ඕනේ. බුදුජානනාංශයේ මුළු කුකුණු බාල්දියක්. බුදුන්සේ අරගෙන කියනවා හැමදාම මට ගන්න බෑ.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 අපිට තියෙන සමාදානෙ නැහැ. පීති පරණතා නැහැ සුඛ පරණතා නැහැ ඊට පස්සේ තමයි චේතෝ පරණතාව වෙන්නේ ඒ කියන්නේ හිතක් කියන්නේ මොකද්ද කියලා තේරෙන්නේ මිනිස්යාගේ හිත අකුසල සමාදාන තමයි නවකතා ලියන්නේ අකුසල සමාදාන තමයි ටෙලිවිෂන් ටෙලිග්‍රාම හදාන්නේ අකුසල සමාදාන තමයි මේ කල්චරල් ප්‍රෝග්‍රෑම් හදාගන්නේ විනෝදාංශ තියාගන්නේ ඌ මේ කුසල සමාදානට මොකක්ද ඉතින් ඉතර කල්චරල් තියෙන කට්ටිය හොබීස් තියෙන කට්ටිය සමිච්ඡමාදන් තියෙන කට්ටිය කුසල සමාදානෙට නැහැ ඒකේ තියෙන හුදකලාව විවේකේ විවේක විස්රාමේ.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 ශරීරයට වෛර ප්‍රේම කරන්න ගිය ගමන් අපිට මේ අනික් මිනිසුන්ට ප්‍රේම කිරීමයි මේකයි සමසම යනවා. ඉස්සල්ලා. ඊට පස්සේ නම් මේක නොමිලේ හම්බ වෙච්ච එක අනුන්ට ප්‍රේම කරන්න ගියාම මැනිකට සාරි දෝනේ, කූරු දෝනේ, වලලු දෝනේ ඕන දෙයක් අර තියන්න මං අරකට දිනවා.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 හැබැයි මේ නීතිය ඉඩ දුන්නා. ඒක නිසා ලෝක ප්‍රසිද්ධම ආගම බාටපත් වෙලා තියෙනවා. මුස්ලිම් ආගම ඕන කෙනෙකුට මේ කියන්නේ මේ නීතිය තමන්ගේ නීතිය තමන්ගේ වාසියට හරවගත්තට පස්සේ මේ නීතිය තමන්ගේ වාසියට හරවගත්තට පස්සේ අය මොනක සීමාවක් නැහැ ඒක තමයි වෙන්නේ. නමුත් මෙතන කියලා මම මගේ කායට ප්‍රේම කරන්න පටන් ගත්තා පස්සේ මුළු ලෝකෙම 150ට බහිනවා. මේ තමන්ගේ ඉන්න ඉරියව්වේ සැප කියන එක 150ට බහිනවා. පැසර පස්සේ තමන්ට තේරෙනවා අපි මේ මොන එකක්ද අල්ලාගෙන මේ මේ පැත්ත දන්නේ නැතුව මේ මගේ කරජකය මොකද මේ වාක්‍යයේ තියෙන තමන්ගේ කරජකය හිතු මේ මේ කරජකයම විවේකයෙන් උපන් ප්‍රීති සුඛයෙන් තෙමේ.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 භාවනා කරනකොට පිරිසකන තියෙන හැඟීමක් 50ක ඒකලෙල ඒ කට්ටියට කියන ඔයිට වැඩි ආවට කරන්න දෙයක් නැහැ. මේ මට තියෙනවා මගේ බැලන්ස් එක තියාගන්න 150ක්. ඒක ඕගොල්ලන්ට කොහොමඩක්වත් තේරෙන්නේ නැහැ. ඕගොල්ලෝ හදන්නේ කොහොම හරි අම්මා කිරිබොන කොට හරි ගමන් නැහැ. ධනෙ එලිලා කිරිබොන්න.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 ගම පුරාම විශාල විත්ති වල වැසිකිලි වල පෝස්ටර් ගහලා මියා කා හොරේ අස්සෙලා ඵලයන්. මේ මයිට් කම්පැරිටිව් නුන් එක නෙවෙයිනේ මං කොම්පැනි ජොබ් එකේ සයින් කරලා තියෙන ඩිරෙක්ටර්ත් එක්කනේ ඌ කතා කරලා කිව්වා කවුරු කෙරුවක්වත් උඹ විතර ලාභදායක වෙන්නේ මට හම්බෙලා නැහැ උඹ යන්න දෙන්නේ නැහැ කියලා. ඉතින් මට කොණ්ඩඤ්ඤාමතුෝ කතා කරලා කිව්වා පත්තේකම උඹට මේ වෙලාවේ පැන්නේ නැත්තම් ගොයියෝ දාතාසාකි. පැනපන්. එතකොට මට මේ ඩිරෙක්ට් පොස්ට් එකක් දෙන්න ප්‍රොපෝසල් දීලා. මගේ පඩියෙන් කවලා ඩිරෙක්ට් පොස්ට් එකේ ප්‍රොපෝසල් දෙයි. අපි මාත් පිළිලා හිටියේ කියන්නේ. ඒ 385 මට විරුද්ධව පෙළපාලි යනකොට මානසිකත්වයට වැටෙනවනේ. මේ පොස්ට් ජොබ් එක. මම ඊට පස්සේ ගියාට පස්සේ ගම උඹට දෙකක් කියන්නේ මං ගිහලා තිනවා ෆාම් එකට මං සූත්‍රන අඳුන ඌ හොඳ එකෙක්. ඌ උඹ වල්ල නොකොහින් හරි. පැනපන්. පස්සේ මම භාවනා කරගෙන ඉඳලා මම යහමසුගාව හිටියේ. මම හොඳට මයිත් එක සාකච්ඡා කරලා පස්සේ මම එනකොට සුද්ධගේ මූණ ටිකක් දික් වෙලා ඇද වෙලා ගිහිලා කිව්වා උඹ වගේ තරුණයෙකුට මේ වගේ කරදරයක් කරන්න වෙච්ච එක ගැන මම කනගාටු වෙනවා. මේ පළවෙනි ජොබ් එක මම උඹ වෙන්නේ රෙසිග්නේෂන් එකම ලියලා තියෙන්නේ. මොකක්වත් නැහැ පුද්ගලික හිතවනේ සාසනවයි කියලා. මම හිතුවා මේක උඹට හරියයි කියලා. මොකද කියන්නේ කියලා. මේ ලෝකල් ඩිරෙක්ටර් හිටියා. ඌට කොහොමඩක් හිතා ගන්න මම මොකද උනේ කියලා. අත්සන් කරනකොට මට ආපු ඒ සතුට ඒ කවදාකවත් මගේ පෞලි කවුරු හිටියා මාව අස් වෙනවට කැමති වෙන්නේ නැහැ. අස්කරා අස්කරාට පස්සේ මම ගෙලිම නිල්ලඹ ගියේ. මම පොලේ ඒ වෙලාව ඇති වෙච්ච ඒ කියන්නේ ඒක මම දන්නවා මම කරපු එකක් නෙවෙයි වෙච්ච දෙයක් ජීවිතේ. ඈ 35යි. 35යි. 52 නේ මම ඉපදුනේ 87 ඕක උනේ. ඒකෝට මම දැනගත්තා මේක මට හිතුවනම් මම කොහොමඩක්වත් අර පෝස්ට් එකට මම කෑදර වෙනවා. අනිවාර්යයි නේද? දැන් සුද්ධකවමට බාස්තුනක පඩිග වෙනවා. ඔබ දන්න ඔක්කොම ටෙක්නිකල් නොලෙජ් එක පොතක ලියලා මට බාර දීපන් පොතේ ඔක්කොම විදම මම දන්නවා. ඒකට මාස තුන පඩි දෙනවා හිටපන් නිල්ලමක. නිල්ලම ඉඳලා සම්පූර්ණ පොත ලියලා උඩක් ගිහලා බාර දීලා ලොකෝ ඇතෙක් ගියේ. කොහොම මේ පොත් දෙක තුනක් ගිහලා දුන්නේ ඌට ඇත්තටම ඌත් ෂොක් එකක් වෙහිටියේ. කව කරගන්න විදියක් නැහැ. ඊට පස්සේ ඒතරින් ආපු කතෝලික කෙල්ලෙක් මට ඇවිල්ලා කියනවා ඔබ වහන්සේ නැගිනිර දිශාවේ සිට බටහිර දිශාවට අපකරා පැමිණේ දෙයයන් වහන්සේගේ විශාල මෙහෙයුමකට මම ඉස්සර ප්‍රාර්ථනා කරා මේ වගේ පිරිසුදු කෙනෙක් අපිට ගෙනත් දෙන්න කියලා ඔබ වහන්සේ ආපු දවසේ ඉඳලා මම පුදුම විදියට මේක මම අත්විඳා ෆාම් එක වැඩ රුකෙල්ලා දැන් මේ අමනියෝ ඔබ වහන්සේ දීලා වෙන බూరుවේ ගණ්ඩ හදනවා මම හැමදාම බයිබලේ දිගාරපු ගමන් මට පණිවිඩ එනවා මට තේරෙනවා මේ උඩ රටින් මේ නැගිනේටින් ආපු මේ රත්තරන් කුමාරයා දීලා බూరుවෙක් ගන්න දඟලන මේ පිරිස මම මොකද කරන්නේ ස්වාමීන් වහන්සේ කියලා මම කකුල් දෙක අල්ල වඳින්න දෙන්න කියලා සුදුරු ටික අල්ලගෙන කකුල් දෙක අල්ල මම මේ බයිල මොනවත්වත් ඕනේ මං කවදාරි පහන් 385ක් පත්තු කරන උන් 385ක් නැත්නම් මට යන්න වෙන්නේ නැහැ කවදා සුද්ධ යන්න දෙන්නේ මගේ පවුලේ යන්න දෙන්නේ ලොකෝ ඒ ගාඩි කරපස්සේ ලොකෝ එක උඹ තමයි ජොබ් කරගත්තේ උඹ කෙලව ගත්තා උඹ විඳපා උඹ හම්බ කරගෙන මට දෙන්නේ නැහැ ගියයි කියලා තමයි දෙන්නේ මම උඹ දැනගන්න ඕනේ ප්‍රමාණය දැනගන්න මම ඒ තරම උසස් නිලයකට අනවශ්‍ය විදිහට කැප වුණා. ඒ බලතණ්හා නිසා. ඒ 385 නොහිටින්ද ඊට පස්සේ 385 වෙම නියෝජිත යාව මීතිරි කියලා. නිල්ලඹ. නිල්ලඹ ඇවිල්ලා කිව්වා මේ මේ මහත්යෝ මේ මේ මහත්ය අපට දෙන්නට කිව්වා මං කිව්වා හරි මං සල්කා බලනවා. ඔය හේනේ ගිනි නිවෙන්න අරබන් තාම ගිනි දැල් තියෙනවා. දර ඉවරයි. ඔක නිවුනට පස්සේ මං සල්කා බලන්නම් කිව්ව මිසක්ක යන්නේ නැතිව මං හොඳටම දන්නවා. ඒ නිසා අපිට ඒ කරදර කරපු කණ්ඩායමට කවදා හරි පහම්පත්තු කරන්න. එහෙම ඒ කෙනෙක් විතරයි අපිට මේ යථාර්ථය උගන්වන්නේ. අපි ඔය කැමැත්තෙන් අපි ළඟ ඉන්න කට්ටිය මේ කරුණාව තියෙනවා මොඩු. ගහන එක උත් ඥානවන්තයා. හැබැයි ඌ ගහන්නේ මේ වගේ දෙයකට හිතලා නෙවෙයි. මොනාසිලස් ගහන්නේ. ඒ ගහන ගහනකොට ගහන්න ඕන කේක් එකට අයිසින් එක දාලා මූණට ගහන්න ඕන පච්චස් ගාලා වදින්න. ආයේ කතා කරන්න බැරි වෙන්න ගහන්න ඕන. ඒ ගැහුවට පස්සේ හිතෙනවා යකෝ මේ මිනිසයා විතරයි ප්‍රාර්ථනීය අපිට පරම මේක මේ පාරමිතා පුරන්න උදව් කරන්නේ ඒ ඒ මොකක්ද ඒකට කියන්නේ මේ කරුණා විරහිතව අනුකම්පා විරහිතව ගහන මිනිසයා විතරයි. ඒ විලාවේදී නම් හරි අමාරු විඳ ගන්න. පැංගිරි විශ් වෙනවා. ඒක අනිවාර්යයෙන්ම වෙනවා. නමුත් එතකොට අපේ පෞරුෂත්වයේ ගිහිල්ලා මට්ටමට යාට අනුකම්පා කරන්න පුළුවන්. හැබැයි ඉල්ලන දේ දෙන්නේ අපි. ඉල්ලන දේ දුන්නොත් අපි ආයෙ අතෙන්ටම වැටෙන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ ඉන්නවා. බුදුහාමුදුරුත් එක්ක අපි ගිය ගමනේ බුදුහාමුදුරුවෝ දිලිසෙන්න පටන් අර ගන්නවා. බුදුරජාණන්සේ මොනවක්වත් කියන්නේ කරන්නෙත් නැහැ. ඊට පස්සේ තේිනවා ඔබේ අවාසනාවන්ත සිද්ධිය තමයි ජීවිතේම වාසනාවන්ත අවස්ථාව. ඒක ඌවතේ නැහැ. උඹ ඒක හරව ගන්න දැනගන්න. උඹ මේකට අර මනුස්සයාට බැනලා ඌණියම් කරලා කරද කළ ආයෙ කක්ක ගොඩට වැටුනොත් ඒක උඹේ අමනකම. උඹ ඒක අවස්ථාවෙන් පැන්නන ඒ වගේ තමයි භාවනා කරනකොටත් මේ ඉන නීවරණ ටික නිසාමයි නීවරණන්ගෙන් තොර తත්වයේ හොඳට තේරුම් ගන්න වෙන නිසා මම මේ කියන්න හදන්නේ නීවරණ වලට වෛර කරන එකාට කවදාකවත් නීවරණන්ගෙන් තොර తත්වයේ ගන්න බෑ. නීවරණ එනකොට යා වද දෙන හැටි දැනගන්න ඕනේ. ඒ වදේ අනුකම්ප ඒ වදේ බාරගන්නේ මගේ යමනකමට. මොකද මේ පැත්තේ නිවර්ණ තත්ත්වය ඒ වෙලාවේ තිතේ තියෙනවා. අපිට ඒක පේන්නේ. අපිට පේන්නේ නිවර්ණයෙන් කරතර වෙන එක විතරයි. ඒ මොකද අපි අකුසල් සමාදානයේ නිතරම කරන්නේ.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 වේදනාව තියෙන නිසා මම දන්නවා මට නිින්ද ගිහිල්ලා නැහැ. වේදනාව තියෙන නිසා මම දන්නවා අසතියෙන් නෙවෙයි මොකද ගන්න නැහැ වේදනාව. මේක සතිය කියලා. ඒ වේදනාව වේදනාවන පස්සනාවට හරවගත්ත ගමන් තේරෙනවා. මෙතෙක් කල කොච්චර අවස්ථාවක් මේ වේදනාව ආවද අපි ඒකට කොච්චර පිළියම් යොදන්න කියන්නේ. ඒ යොදන හැම වෙලාවෙම සත්‍ය අපෙන් බැහැර වෙනවා. සත්‍ය අඳාගෙන යනවා මොකද්දලා තියෙන්නේ මේ බබාගේ අක්කා බොනික්කා දෙල්ලම් කරනවා මං දැක්කා බබාට ගහන හින්දා මම යනවා යන්න කියලා සින්දුවක් තියෙන පරණ සින්දුවක් අරගෙනවද? මතක නැහැ. හරි ලස්සනයි මේකේ කාටුන් වලින් හදලා තියෙනවා බබා ඉස්කෝලේ වැඩ කරන්නේ නැතුව බෝනික්කත් එක්ක සෙල්ලම් කරන නිසා අක්කා ගහනවා බබාට ඒ නිසා බෝනික්ක තරහ වෙලා ගෙදරින් පැනලා යනවා. ඉතින් බෝනික්කෙන් අහනවා ඇයි යන්නේ කියලා. කියනවා ඔයාගේ අක්කා මට මාත් එක්ක සෙල්ලම් කරනවා දැක්කා. ඒක නිසා ඔයාගේ අක්කා ඔයාට ගැහුවා. ඒ නිසා මම යනවා යන්න. ඒ විදිහම වේදනාව හැමදාම ගෙදෙට්ට එනවා. අපි යාට මොනවාද මේ අපි කරන්නේ වේදනානාශක දෙනවා.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 කසා ගැම්මයි වෙන මොකක්වත් නැහැ. සමාජෙත් කියන්නේ ඔච්චරයි. ඉතින් මේකටත් ඕනේ. අවස්ථාවට පස්සේ කාටවත් උත්තර බඳ බඳ ඉන්න එපා. ගත්තා රගර් බෝලේ ගත්ත මිනිහා දන්නවනේ කවුරුවව ටැකල් කරන්න නෙන්නේ. ගත්තා ගියා. බෙල්ල කඩලා ගියා. ඌ ඉදිරියට යන වෙනකම් පාස් කරොත් පාස් කරන්න ඉන්නේ. පස්සට අරගත්ත ගියා. ඉතින් එන්නේ ඉස්සෙල්ලා තමයි ඔය අපේ සාසනය ආගම තියෙන්නේ. ආගමෙන් කියලා ධර්මයට ගිය ගමන් ඊට පස්සේ මේ මනුස්සයා ගාව මේ ආගමට සැලකිල්ලක් ඇත්තෙත් නැහැ. ධර්මයක් තියෙනවා යාගාව. යාට ආගමට කියන ඔයාලට ඕන නම් මං කියන දෙ කරපල්ලා. මමයි දන්නේ ධර්මය. උඹලා කියන්නේ ඉතින්නේ නැහැ. ඒක තමයි යේසුස් වහන්සේ දැනගන්නේ. ඒ සංසේක කිව්වා කෙලින්ම. ඉස්ලාම් ඔය සූෆි ආගම කරපු එකන මේ මුල් මේ මුල් නෙවෙයි ආගම තලල්දී. කෙලින්ම කිව්වා මම දෙයයන් ආසිකේ. මට දෙයයන් ආසේ පේනවා. ඉතින් දෙයියෝ අදහන ඔක්කොම මරුවා.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 හැබැයි බුදුරජාණන් වහන්සේ ආගමට ගරු කරේ නැතුවට බුදුරජාණන්සේ ආගමත් එක්ක ගැටුන්නේ කියන්නේ. ඒක සම්මුති ඥානය කියලා ඒක තිබ්බා එතන. ඒ නිසා බුදුරජාණන්සේ ස්වභාවික මරණය. ඉතාම ශ්‍රේෂ්ඨ දෙයක්. උදාහරණසේ ස්වභාවික මරණයක් කියන එකේ තරම් විශාල මේ සම්ප්‍රදායක් තිබුණ රටක උන්වහන්සේ විප්ලවය අධ්‍යයත් කරලා විප්ලවීය නායකයෙක් වෙලා ස්වභාවිකව මරනවා.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 එකක් විකුණනවා එකක් යන්නේ. ඒක ඒකමනේ මේ ලෝකෙත් තියෙන ඒකමම මේකෙත් යන්නේ. අපි යන්නේ බුද්ධ ආගම කියලා. මේ ආවට පස්සේ බුද්ධ ආගමක් නැහැ. කිසි කෙනෙකුට ඇවිල්ලා මේ පින්කම් කරගන්න තැනක්, බෝධි පූජාවක් තියාගන්න තැනක්, පිරිත් නූලක් ගැට ගහ ගන්න තැනක්. ඒක ඔය ලේබල් එකේ ඇතුළේ තියෙන මේක පුළුවන් නම් කාපම් බැත්නම් කාපම්. මේ වෙන දෙයක් මේ නෑ. මේ මොකුත් නෑ පිරිත් අතුරක් නෑ පිරිත් සුරුත් නෑ මොකක්වත් නෑ බෝධි පූජාත් නෑ. ඉතින් මේකෙත් කරන කට්ටිය ඉන්නවා. ඉතින් ප්‍රශ්නයක් නෑ නේද? කෙරුවට කම හැම එකේ මේන් ප්‍රොඩක්ට් එක ඒක නෙමෙයි. උංගව දෙනකොට මේ කරකොල අතෑරියා වගේ විශේෂයෙන්ම අපේ දායකයෝ ගත්තොත් දායකයන්ට අවශ්‍ය දේවල් කරන අපි કૃත්‍රිමව හැසිරෙනවා. දායකයන්ට අවශ්‍ය දේ මෙතන නෑ. අපි කියනවා දායකයන්ට ඇවිල්ලා භාවනා කරපන්. අන්න උඹලට තේරෙයි මොකද්ද වෙන්නේ කියලා.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 වම් මොලේ නිවර්ණ ශක්තිය යටපත් වෙනවා කියලා කියන්නේ වම් මොලේ ක්‍රියාකාරකම් යටපත් වෙනවා. ඒතකොට මානකාරකම් මොකක්වත් නැහැ. ස්වභාව ධර්මේ ක්‍රියාත්මක වෙනවා. විවේකජම් පීති සුඛං මේ කරජකයත් ප්‍රීතියෙන් පෙඟිච්ච දෙයක් වඩටපත් වෙනවා. ඒක හැබැයි ලොකු ස්වාමීන් වහන්සේ කිව්වා බෝවෙනෙල් ඉඩක් කියලා. එක්කෙනෙකුට හම්බුනාට පස්සේ අනිත් උන්ට ඒ පිං ඇතිය උන්ට ඒ ළඟට යනකොට ආරෝපණය වෙන්න ගන්නවා. මිනිහා මොකක්වත් නැතුව ජොලියේ ඉන්නවනේ. මොනවත් නැහැ. නැතිකමමයි මේ වාසියට ගන්න. ඉතින් ඒකට ඉන්නේ කො මේකෙන් කැලලක් අරගෙන ඇඳගත්තට පාඩුවක් නැහැ. මොකද තියෙනකමක් නෙමෙයි ආ තියෙනකම නෙමෙයි ප්‍රශ්නේ තියෙන දේ නෙමෙයි ආඩම්බර වෙන්නේ නැති කියන්නේ. මම දැක්කේ ලොකු සාංශේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ දෙන්න ළඟට යනකොට තේරෙනවා අන්තිම සුඛභෝගේ පණ්ඩිත ස්වාමීන් වහන්සේ. අපේ ලොකු සාංශේ අන්තිම නිහතමයි දෙන්නගම එකම රේඩියේෂන් එක තියෙනවා. එකම ভাইබ්‍රේෂන් එක තියෙන. ඒක පොහොසත් දුක්ක ප්‍රශ්නයක් නෑ. ඉන්නේ කොයි වෙලාවෙත් පිරිච්ච ගතිය ජීවත් වෙන්නේ. ඉතින් එහෙම දකින්න දෙන්නෙක් දකපෙක් ගන්න මං මුඟක් සුකොබෝගී වෙනවා. මුඟක් ආඩම්බර වෙනවා දෙනමක් දැක්ක මේ ජීවිතේ. මං වගේ පව් කරා කව් කාරේ. ඊට පස්සේ ඒකට හැඩ ගැහෙන්න හිතිච්ච එක මං හිතන එක මගේ එක තියෙන නෙවෙයි. ඒක මට કૃතිම දෙයක්. හැබැයි මං දන්නවා ඒක උපකරණ කරන්න ගලියේ කෙටුවා වගේ ස්ථිර වෙනවා. ඉතින් මම ගොඩාක් කළා කතා කරා මං කැමති විනාඩි 35ක් තියෙනවා මේ අද අලුත් අවුරුද්දේ මේ අනිකටත් කතා කරන්න අද මේ මෙල්බන් නගරෙත් දැනගන්න ඕන අපිට කැනඩා සම්බන්ධ වෙලා ඉන්නවා මෙල්බන් සම්බන්ධ වෙලා තියෙනවා මීටිකල සම්බන්ධ වෙලා තියෙනවා ඒ නිසා කාට හරි තියෙනවා නම් ප්‍රශ්න මල්ලිකාට හරි මම දන්නේ කවුද කෙනෙක් වෙලා ඉන්නේ කියලා මෙල්බන් වල ඉන්නවා චිත්‍රා එහෙම I think මම විවෘත ධර්ම සාකච්ඡාවට ආරාධනා කරනවා මේ පිටිසරත් සමගිව නිදිමතයි.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 මිනිස්සු කැමති හට ගන්න වෙලාව රංජනය කරන්න, හට ගන්න වෙලාව සැලසුම් හදන්න, මුල්ගල් තියන්න ආමංගල්‍යයට කැමති නැහෙනේ. නමුත් මේ ආමංගල්‍ය කියන්නේ නිරෝධයේනේ නිරෝධ සත්‍යයේ තියෙන. අන්න ඒක මිනිස්සෙට දකින්න පුළුවන් අපි හිතනවා සම්ප්‍රදාන කුල බෞද්ධ මේක gediya පිටික පාට අපිට නිර්වණ අවබෝධ වෙනවා කියලා.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 අන්න ඒ කඩිරි දැකීම වික්කම්මන පහණේ වගේ. අපිව හිතන්නේ හීනේ අපිව හිතන්නේ සීනමාලිගා හැම තැනම කඩිරි තියෙනවා. ඒක අපි මවාගෙන ඉන්න හීනමාලිගාව පූට්ටු ගයක් කියන එක තේරුම් ගැනීම වික්කම්බන පහන ඒක දන්නේ නැති කෙනෙක් ලෝකේ නැහැ. උඟ දෙනෙක් ඒක වෙල්ඩින් කරන තමයි ජීවත් වෙන්නේ.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 ඉරි තලලා තියෙනවා. ඉතින් මේ ඉරිතැලීම සමහර කියනවා විනාශයේ ලකුණක් කියලා සමහරව ඇන්ටික් වටිනාකමක් ගන්නවා. මේ ඇන්ටික් වටිනාකම ගැනීම වගේ තමයි බුදුරජාණන්සි කියන්නේ. මේක පැලිරි ඉරි තැරෙන්න තැරෙන්න ඒක ලස්සනක් දකින්නවා කියන්නේ. මේ හදලා තියෙන හැම සැලසුමක්ම මේ කැඩෙනවා. දවසේ මේ කැඩෙන්න බිම වැටෙනාට පස්සේ කැඩෙන්නේ ඉරි දිගේ තමයි. තාම කැඩිලා නැහැ. හැබැයි ෂුවර් කැඩෙන බවට ලකුණු. ඉතින් ඒ නිසා මේ පැලිරි දැකීම චීන සංස්කෘතියේ චීන ජපාන් සංස්කෘතියේ ප්‍රධානම ලක්ෂණයක් ඒක ඒගොල්ලෝ රත්තරන් වලින් පාස් කරනවා. ඒක රත්තරන් ඉටි වලින් පෙන්නන මේ කැඩිච්ච එකක්. අපි කැඩීම අගය කරනවා. ඒ රත්තරන් ගන්න එකේ. ඒ නිසා ඒ කැඩිච්ච බව පෙන්නනවා. ඒ කියන්නේ ඝන විනිභෝගය කරලා කලන්න කැමති. ඉලිපත ඉලිපත දකින්නේ කූර කූර දකිනවා. ඉලිපත කියන්නේ කූරු ගොඩක්. මේ කැඩියලා බිඳිලා යන ගතිය දකින්න කැමැති ගතිය සමුච්ඡේද පහනේ මෙතන තමයි අපි මේ ආර්ථිකය හරහා ආර්ථික අතහැරලා ධර්මයට එනවයි කියලා කියන්නේ ඒක යායට මේ සැප තියෙනවා කියන එක බොරු පුට්ටු කරපු එකක් නෝ කැඩෙන්න පුළුවන් වෙලා.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 ඇතුළට ගියාට පස්සේ ඒක ඇතුළට ගිය ලේස බිමක ඇතුළේ පුපුරනවා. එතකොට තව පොඩ්ඩක් යන්න පුළුවන්. එතකොට මේ විකම්මන පහණේ තමයි ඔය අපි මේ තදංග පහණි. තදංග පහණේ තමයි උපචාර සමාධියේ ඉන්නේ නීවරණ කඩලා නැහැ. හැබැයි නීවරණ කියන්නේ ඒක යායට තියෙන එකක් නෙවෙයි කියලා දන්නවා. මේ පැලිරි තියෙනවා. එයා පැලිරි ස්පෙෂලායිස් කරනවා. මම මැරෙන්න තියෙන තැන්, ලෙඩ වෙන්න තියෙන තැන්, විනාශ වෙන්න තියෙන තැන්, බංකොලොත් වෙන්න තියෙන තැන්, අප්‍රසාදයටපත් වෙන්න පුළුවන් තැන් ටික විතර ස්පෙෂලායිස් කරනවා. ඒක ලෝකයා කියනවා කාලකන්නිකමක්, නාස්තික දෙයක්, අසුබ දෙයක් කියලා. නමුත් යෝගාවචර කරන්නේ සුබ දේ කොච්චර නටුවා 100ක් ගෙනියන්න බෑනේ. කොහොමදත් බෑ. පැලිරි කොහෙද තියෙන? පැලිරි ස්පෙෂලායිස් කරනවා. ස්පෙෂලායිස් කරපු ගමන් යාට වරින් වර තේනවා පැලිරි ජීවත් වෙන තරම් ඉඩ තියෙනවා කියලා. තදංග පහනේදී අපි මේ හදන හැම එකක්ම කැඩෙනවා, විනාශ වෙනවා. ඒ නිසා ඔච්චරම පුම්බගෙන ආගියු කරගෙන නටන දෙයක් නෑ. ඕක විකල්පයක් බව හැබෑව. ඒක ඕකත් ටික කාලයක් ගිහලා කැළේ. අන්න ඒකේ විකම්මනේ දකින්න මිනිස්සයා ගහපා දෙන්න යන්නේ. තදංගේ දකින්න එක්කනා ඒක ජීවන රටාවක් කරගන්නවා. ඊට පස්සේ සමුච්ඡේද පහණේ කියලා කියන්නේ එයා ඒක පැහැදිලිවම පෙන්නවා. ඔය කොච්චර පැලිරි සහිත භාජනයක් පෙන්නුවාට මේ පැලිරි අතර තියෙන අවකාශය සහ මේකේ අවකාශය 100ක් සමානයි කියලා. අපි කියන ඝණයත් අතර තියෙන පැලිරිත් 50ට 50 තියෙන්නේ කියලා. ඒ ෆිසික්ස් වල කරලා පෙන්නලා දීලා තියෙනවා. සමුච්ඡේද පහනේ කියලා කියන්නේ මේ අනිත්‍යව මේ තද්ද කරන පුම්බගෙන හිටියට ඒ අතරමැද ඉඩ ජීවත් වෙන්න යන මනුස්සයාට ඔය එකකින්වත් බාධාවක් නෑ.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 එතකොට නීවරණ කියන්නේ හරියට මේ දීබුබුලක් උඩට එන තැනකට කොච්චර පිදුරු දැම්මත් කාටුව දැම්මත් ඒක තල්ලු කරගෙන යන ගතියක් තියෙනවා. දීබුබුල මැද මතු කරනවානේ. ආන්නේ වගේ තමයි තියෙනවා මගේ චිත්ත ප්‍රවෘත්තියේ එනේන නීවරණ තල්ලු කරලා මැද දීබුබුලක් හරි ගැසලා දෙනවා.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 ඒක සමාදන් වෙමු කියන දඟලන දඟල තමයි ආර්ථික න්‍යාය කියලා කියන්නේ. සමාජික න්‍යාය, දේශපාලන න්‍යාය. ඒක තමයි මේ අපි පොඩි ළමයින්ට අපි 100ට 100ක්ම අධ්‍යාපන දෙන්නේ ওই ශේෂ්ඨ හතරේ. පුදුජනස් කියන කොච්චර ඔබලා උප කරලා පෙන්වන්න හැදුවත් ඔය සියල්ල කැඩෙන බිඳෙන සුළුයි කියන එක ඔය කිසිම න්‍යායවාදයකට පිළිගන්න බෑ. මම කියලා දෙනවා කැඩෙන බිඳෙන සුළු එක ස්පෙෂලායිස් කරපන්. එතකොට දෙමාපියෝ කියනවා කැඩෙන බිඳෙන දේ ස්පෙෂලායිස් කරලා බැන්දට පස්සේ කරපම් බඳිනකම් අපේ වගේ කියනවා යුව කරන්න දෙන්න බෑ. ඉතින් කොහොම හරි උන් අල්ලලා බඳිනවා. බැන්දුවට පස්සේ ඉතින් අරෝ ඉතින් ගහ කරේ ඉතියාගත්ත මීහරකා වගේ අදින්න එපාය. ඌට අදිනකොට දරුවන්ටත් කියන්න කැඩෙන්නේ නෑ කියලා. දැන් ඌ අදිනවා. අඳිනවයි අදිනවයි. අදවන් වෛරෝ බරබායි කියලා දරුවන්ටත් වෙන්න දෙන්න ඕන මම ඕගලන්ට ආර්ථික හදලා දීලා තියෙනවා. මම ඕගලන්ට සමාජ ධර්ම හදලා දීලා තියෙනවා. මාගොල්ලන්ට දේශපාලන බලතල ලැබලා දීලා තියෙනවා. අනේ කරුණාකරලා ඕක රැකපල්ලා. මම කොච්චර අමාරුද ඕක රැක්කේ කියලා. ඉතින් අරුන් පොඩියෝන් තාත්තා දිහා බලලා ගම්බු ගහපන් කියලා කියනවා. උණ්ඩ තේරෙනවා මේ මොකද්ද මේ හදන ඇටවිල්ල කියලා. ඒකට උණ්ඩ බැන්දට පස්සේ ඒවා කියන්න බෑ. බඳිනකම් පිසු කියනවා. බැන්දට පස්සේ උන් පොඩියෝන්ට පිසු කියලාවන්න එපා. ඒ પરම්පරාව තමයි යන්නේ. අපි ඇවිල්ලා නොබැදි જાතින්ගේ සංගමේ නියෝජනය කරනවා. අපි ළඟ නැහැ කිසිම ඒ වගේ වැඳිල්ලක්. වැඳත් ප්‍රශ්නෙකුත් නැහැ. අපි පෙන්නනවා ඔය කොච්චර ඔබලා මෙව ගහන්න ගියත් පුළුවන් නම් බුදුහාසෝ බොරු කරපන්, ධර්මේ බොරු කරපන්, සංඝයා බොරු කරපන්. ඔබල කොච්චර පිටියම් කරලා, පුටි ගාලා, ග්ලේස් කරලා මැකුවත් ඔක ඇතුලේ තියෙන භංගුර ස්වභාවය. ඒ භංගුර බව පස් ආකාරයකට පෙන්වීම තමයි අපි දැකතු කරගත්තේ මේ අහන එකක් තියෙනවා මේක අහලා දැනගන්න එකක් මේක ක්‍රියාවත් කරන මට්ටමේ තදංග පහනවට තමයි යා ඇටැක් කරන්නේ තදංග වශයෙන් ටික වෙලාවට යටපත් කරන්න පුළුවන් බව දන්නවනේ එයාට දෙන ප්‍රතිපදාව තමයි සමුච්ඡේද පහනේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය කියන්නේ සමුච්ඡේද පහනේ ටික කාලයකට දැක්කා ඕක දැන් ඕක යැපෙන්න ඇති මොකද ජීවත් වෙන්න පුළුවන් කියලා ජීවන රටාවක් හදපන් එහෙම නැත්නම් අපි කියන ආජීවය සකස් කරගන්නේ කියනකොට තදංගේ ඉඳලා සමුච්ඡේදයට අනික ඕක තමයි සමත විදර්ශනා අතර පටලවාගෙන තියෙන්නේ සමත සමාධි විපස්සනා සමාධි සමත ධ්‍යාන විපස්සනා ධ්‍යාන මේ දෙක අතර පටලවාගෙන තියෙනවා සමති දිනනවා කියලා කියන්නේ ලෝකායත පැත්ත දිනනවා කියන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 chartered accountant institute එකේ ලොක්කම. නම කියන්නේ ඒක කියලා ලල්ලා. ඒ වුණාට කී දෙනෙක් අමාරු දානන්ද කියලා බලන්න අපි කතා කරනකොට ෆෝන් එකෙන් කතා කරනත් වෙලා නෑ. දැන් ඉස්සර කිව්වේ එහෙම නෙවෙයි විවේක වෙන්න. දැන් ඌට ඒ ආණ්ඩුව කරන්න මූව තියලා යන ගහනවා. ඔබට අර පොස්ට් එක දෙන්න මුන් කනවා. පල්ලි නැතිකමට නෙවෙයි. නිවන නැතිකමට නෙවෙයි. ඒ වුණාට කනවා. කාලෙවල අපිට නයි වෙන පෙන්නන්න එනවා. මං අහන්නේ මහත්යෝ මේ කතා කරන්න වෙලාවද වෙලාවක් නැහැ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ වෙනුවෙන් ටිකක් වෙලා තියෙනවා කියලා මට කියන්න. මොකද එහෙම තාජක් නැහැ මො මොකක්ද කියන්නේ? <laughs> ස්වාමීන් වහන්සේ වෙන්නේ ඕන වෙලාවක වෙලා තියෙනවා කියලා කියනවා. ඉතින් ආර්ථික විද්‍යාවට මම කියන්නේ මාත් අවුරුද්දක් යුනිවර්සිටි එකේදී කරලා තියෙන ආර්ථික විද්‍යාව. මේ කියන කතාවේදී කොතනදීද මේ තදංගප්පහාන, වික්කම්බනප්පහාන කොහෙන්ද ෆිට කරන්නේ ආර්ථික න්‍යායයට?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 වැඩනකොට වහන්සේ දකිනවා එතන පැලෙන්නේ මොකෙන්ද කියලා ඌත් එක්ක අල්ලගෙන ඌට කියන මේ දුක මේ බලවංග මට මේ අයින් මේ කරන්න මම අරෝ කියලා වහන්සේ නිකන් නටක් කරනවා නටක් කරා උදේ ඇතුලේ පැල්මක් ඇක්කේනවා ඇතුළත උපවාසයෙන් මේ මේ වගේ අධ්‍යාත්මික ගමනක් යනකොට අර අමනම රල විනාශ වෙලා යනවා දකින මිනිස්සයා උපවාසය දිහා බලලා ඌ පස්සෙන් එන ගතියක් තියෙනවා නේද සයන්ස් එක. ඒක ඇත්තටම අපි සංසාර ගමනේදී අපිට ඉන්නවා අපිත් එක්ක යන පිරිසක්. ඒ පිරිස කවුද කියලා අපි දන්නේ අපිට කරන්න තියෙන්නේ අපි හරිනිවෙ ගමන නිගමනේ ගත්ත ගම හුණ චික්කයා වගේ චික් චික් චික් චික් චික් චික් ගන්න. හුණ තමයි චික් චික් ගන්නෙ. හැබැයි Taman තේරුම් අරගන්න ඕනේ මේ මිනිස්සු ඊට වැඩි ආවිල්ලා මල් මාලා දාලා ස්තුති කරන්න ඉන්නේ නැහැ. ඒගොල්ලෝ අහිංසකෝ කියලා දෙනවා. මේක හරි. අර කට්ටිය වගේ කෑගොස්සන් ගහලා ජාතික වීරයෙක් බාටපත් කරන්න යන්නේ නැහැ. ඒක ඒක ලොකු වෙනසක් මේකේ. ඒක නිසා කල්යාණ මිත්‍ය අඳුර ගන්නවා කියන එක කල්යාණ මිත්‍යාගේ වකීමක් නෙවෙයි. ඒක තමන්ගේ වගකීම කල්යාණ මිත්‍රෝ අපි හිතනවට වැඩි ප්‍රතිශතයක් ලෝක ජීවත් අපි දකින්නේ නැහැ මොකද අපි දකින්නේ අපිට BDA දෙන එක නම් BDA ගහන එක විතරනේ. අපි යන පැත්තට ජග් ගහන එක කරන්නේ කල්යාණ මිත්‍ර කවදාකවත් කාටවත් ජග් ගහන්න යන්නේ නැහැ. අපේ ශක්තිය ස්වාමීන් වහන්සේ අපි ඇත්තම දැනගන්න අර වගේ ප්‍රති මේ ඒ වගේ බලවේගයක් අපිට විරුද්ධ ගොඩනගන්න අපි දැනගන්න අපි ශක්තිමත් කියන්නේ අපිට එතන මැද වුණාම අපි ධර්මයේ යොමු වෙනවා ඇත්තටම ධර්මයේ පෙරලන්න පෙරලන්න කියන්නේ විශාලයින් පෙරලන්න ගියාම ධර්මයේ මේක සංස්කෘත සංස්කෘත පාඩමේ තියෙනවා ඊශ්වර දෙවියෝ අදහන්නේ කියලා. ඊශ්වරයා එතෙන් තමන්ට ඕන දෙයක් හදිස්සියෙදි කරදර කරනවා. ඉතින් මිනිස්සේ පුදුම දෙයියක දහනවලේ මිනිස්සයා කරත්තයක් බැඳගෙන ජීවත් වෙන මිනිස්සෙක්. ඉතින් හැමදාම දෙයියන් පුදු පූජා කරනවා. අර මේක දාසක මැටි කොටක එසුණුළු කරත්තේ. ඊට පස්සේ මිනිස්සයා අතපය හොදන එළියට ඇවිල්ලි වෙලා දෙයියන් ස්තුති කරලා කිව්වලු මම මෙතකල් ඔබ වහන්සේට පූජා කරා විතරයි. මම කවදාත් යමක් කිල්ල නැහැ. මම කරත්තේ ඉරිලා. ඒක රෝදයක්. ඊට පස්සේ මේ මගේ ඉල්ලීමට අහුකද දෙයනන්ද මෙලඟුල බූරුවා කරත්තෙට කර දීලා තල්ලු කරපිය. එතකොට මම දෙන්න තියෙන සහයෝගය දෙන්න. තෝ මට හොදගෙන එළියට ඇවිල්ලිවල ගුණාට ගාලා හරියනවා. තෝ ගිහිල්ලා කරත්තෙට කර දීපිය. කර දීලා තල්ලු කරපිය. එතකොට මම පෙනී කිව්වා. ආරු ආයෙ මඩට බහලා ගුණාට දැක්කාලා අර එරිච්ච කරත්තේ රෝදෙට කර දීලා තල්ලු කරපුවා ගොඩාවලු. දෙයියනලු. දෙයියෝ කියන්නේ තෝ මේ පූජා කරුවයි කියලා බුබ්බඩ වෙන්නේ නැපා වෙලාවට වැඩේ කරපම් මේ මොලේ පාවිච්චි කරලා ඒතර දෙයයන් ඕන පොල්ලක් දාතික පොල්ලක් නොදා ඉන්නවා දෙයයන්. මොකද ඒක පූජා කරපු ඉන්නා. මේ කට්ටිය හිතනවා මේ බුදුහාමුදුරුවෝ දහරපු නිසා බුදුහාමුදුරුවෝ ඇවිල්ලා අපිව මේ අර කූඩලෙක් මේ වතුරට ඇති කුඹේ කොටින් අරන් දෙය අරන් තියයි කියලා පිස්සු උපදප්පි ගහන්න ඕනේ. ඒක දම්බි ගහන්න ඕනේ හයිය ඇති තියෙන රණේ කෙලෙච්ච වෙලා. ඒක තමයි ඇදහිල්ල කියන්නේ. එහෙම නැත්නම් බොබ්බඩෙන් උදව් කරන දෙයිය කියනවා මේක මල ලෝකයක් නෙමෙයි. දෙයියෝ උදව් කරන්නේ හරි ඥානෙ පාවිච්චි කරන නිසා. ඒකට දෙයියෝ කියලා ඕනනම් කියන්නේ. දෙයියෝ නැතත් ඒ වැඩේ වෙනවා හිතන. මූ කරතරත් කරදලා උණටත් ගහලා තල්ලු කරනකොට වැඩි ගොඩේ ඉඩ වැඩිනේ. මේගොල්ලෝ මම හොදාගෙන ඇතුළට ගිහිල්ලා සුකෝවිල කඩන. අනේ දෙයියන් නැන්ති මම මෙතෙක් කල් පූජා කරනවා. අනේ මට පිට වෙන්න කියලා. ඒ නිසා ওই තුලිම දෙව අදහස උනත් දෙන්න පුළුවන්. අන්තිමට Tamanට Taman විතරයි. ඒක හරි බය සමාජ විද්‍යාඥයා ඒක කියනවට එයා කියන්නේ මේ සංස්කෘතාව සකස් කරන්න කියලා. ජාතිය හදන්න. ආගම හදන්න. ඒ සමූහය තුලින් මේක ඉදිරියට ගෙන යන්න පුළුවන් ගේ ඔබ මැරනවා කියන්නේ. වැඩයට මිනිස්සු දනවා මම මැරනොත් එක සියල්ල මැරනවා. ඒකට ඔය මොන જાති කරොත් හරියන්නේ. ඒක නිකන් බොරුවට දැන් පැට්‍රෝල් පුච්චන්න එපා. ඉන්න ටිකේ ජොලිය හිටපන්. ධම්මනේ දෙවියන්ගේ මම මැරුණාට පස්සේ නිස්සාරමනේ 100ක් ඉවරයි. මම ගැන කිසිම අපේක්ෂාවක් නැහැ. ඒක ඉන්නකොට කියවෝ. ඒකයි උන්දගේ තියෙන වීරත්වය. මට ඕන දේ කවුරුත් දකින්නේ නැහැ. මම යන්නේ අද 33000 කුලින් ඕගොල්ලෝ යන්නේ පොළවේ. මට ඕගොල්ලෝ කතා කරන්නේ නැහැ. කරන්න පුළුවන් නම් කරන්න මම ඉල්ලීමක්වත් කරන්න මේක බලාපොරොත්තු වෙන්න බෑ. ඒ නිසා දැන් යන්නේ ධම්මසිතාවුදෝ නෙමෙයි. දැන් යන්නේ දැන් යන්නේ ඉන්නවනස රෝඳ ඒකත් තව කෙනෙක් ආවට පස්සේ මේක කවදාවත් එන්න ඌට ඕන දේ කරනවා. ඒ තුල ඒ තුල තියෙන තේමාවක්. ඒ තුල න්‍යායක් තියෙක බුදුහමතෝ දකින්න. අපි හදලා මේ නීති හදලා ඉවස්ථා හදන එක නෙමෙයි. ඉවස්ථා නීති හදා ගන්න මේකට කඩතරක් නතු යන්න. හැබැයි වණ අවශ්‍ය විදියට මේක සදාකාලික කරන්න හදනවනම් එහෙනම් ඉතින් අර going to pieces without falling apart ඒක ගල් කරන්නේ. ඒක මේ ළඟදී මම දැක්ක ප්‍රොෆෙසර් පද්මසිරි මේ ප්‍රේමසිරි ලියලා තියෙනවා. ඒ පැලීරියෑම සුබ විජයට බලන මේ ජපනිස් කල්චර් එක. පරණ වෙන්න වෙන ආකයික් වටනකම. හේතු කරලා අටවලා ගත් එක හොඳයි. කඩෙන් ඒ වෙලාවේ මිලදී ගත් එකට වැඩියි. ඒ කියන්නේ කැඩෙන්න ඉඩ තියෙනවා. ඒක නැත්තම් මේ ඝන සම්භෝගය, ඝන විනිභෝගය කියන එක මේ ඝනේ වශයෙන් ජීවිතේ ලස්සනයි. හැබැයි තනි එක Taman ගැන විශ්වාසය කිරීම තමයි නීවරණතර හිත කියන්නේ නැති එකක් නෙවෙයි. පව් සමාදානයේ සමත මට්ටමට මුත කරනවා. අකුසල සමාදානයේ ඒ වෙනුවට ඇති වෙනවා. එතකොට වෙන මොනක්වත් ඇති වෙලා නැහැ. Taman අගේ කිරීම හරහා මම කවුද කියලා පෙන්වන එක විතරයි ඔය නීවරණ මට්ටමේ පෙන්නේ. ඒක සමතෙටම දාලා කතා කරනකොට මම එච්චර මේක ගැන විපස්සනා විදිහට මේක ක්ෂණ මාත්‍ර වශයෙන් කොච්චර දෝ සිද්ධ වෙනවා ඒක කාටවත් නෑ කියන්න බෑ හැබැයි අපි ආයතන වල තියෙන කැමැත්ත නිසා එහෙම නැත්නම් මේ සම්ප්‍රදාය තියෙන කැමැත්ත නිසා අපි මේ මෙවැනි දෙයක් තුලින් බුද්ධ학මක් හදා ගන්න හදනවා. සංස්ථාවක් හදා ගන්න හදන ප්‍රශ්නයක් නැහැ. ඇදුවට කි ප්‍රශ්නයක් නැහැ. නමුත් ඕක ඕනේ නැහැ. ඒ පණිවිඩේ පවතිනද ඒක හාරලා අවශ්‍ය වෙන තමයි මාබෝසත්න් වහන්සේ කරන්නේ. දැන් හාරලා අවශ්‍යපු පහනක් තියෙන්නේ අපිට. අපිට තියෙන එක පවත්තන්නත් උත්සාහ කරන්න ඒක අපි ආගමික වගකීම.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 බුදුරජාණන් වහන්සේ කියන මට නාඹර වස්සොත් නෑ වැසියෙන්නේ නමුත් මගේ කුටි හොඳට හේදි කරලා තියෙන්නේ ඇති තරම් වහින්න කියන එහෙම ලොකු සංවාදයක් යනවා. ඔය කියනවා මගේ ඇඳ හරි රස්නේයි. මගේ නෝනා මයිත් එක බුදියන් ඉන්නේ <laughs> නෝනා පෙර පුරුෂයන් පතන්නෙත් නැහැ ඒක නිසා මම වැහපම් බුදු වැස්ස කාලා බුදියන්ද කියලා <laughs> දනියෝ බුදුරජාණන් කියනවා මගේ හිත හරි කීකරුයි මයිත් එක්කමයි ඉන්නේ ඒ නිසා මගේ හිත පෙර පරපුරුෂයන් හොයන්නෙත් නැහැ මමත් උණුසුමේ ඉන්නේ වැහපම් බුදු වැස්ස කාලා බුදියන්ද කියලා අහා ගෝපාලයාට තෙමීගෙන එන්න හිතෙන තරමට කියනවා දනිය ගෝපාලට ඒගොල්ලෝ ඇවිල්ලා අපිට නයිපෙන පෙන්නනකොට අපි එහෙම තමයි කියන්නේ. ඒගොල්ලෝ ඇවිල්ලා අපිට අරක තියෙනවා මේක තියෙන කියලා නයිපෙන පෙන්නන්න ගියට අපි කියනවා අපිට ඒකත් නැහැ මේකත් නැහැ. මේ තම්බි කෙනෙක් මණික කෙනෙකුට ලව් කරාලු. මේ තම්බි ලියනවලු මණිකට මණිකට ලියුමක් ලියනවලු. මණිකේ උඹට මට බෂ තියෙනවා කාර තියෙනවා වතු පිටි බාසිල මණිකට පොකවත් නැහැ. ඒ උනාට මණිකේටම ආදරම් කියලා. අපිට අපිට අපිට බුකවත් නැහැ. ඒ වුණා අපි ආදරෝ. අපි මැනිකේට ආදරෝ. බේරදිනේ මල්ලත්තේ කොළන්නති ගශනකට වාරුන් කියලා දෙලියට. බේරදිනේ තියෙන මල් ගහක් ඊඩොර කාලෙට හැලෙනව කොළ. කොළ නැති ගහ කියලා අපි කියන්නේ ඒක තමයි.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 අවුරුදු තමයි ඒ සූත්‍රයේ දවසට අපි සාකච්ඡාවට ගන්න. මම හිතන්නේ අපි ගත්තා මට මතක නැහැ. හොඳයි කිව්ව ඔය සූත්‍ර සාකච්ඡාවට උඩ යෝජනා කරන එක නම් කවදාවත් හිතින්නේ නැහැ. ඒක නිසනෝනේ න්‍යායක්. යම් කෙනෙක් සූත්‍රයක් යෝජනා කරුවොත් නිසන්වනේ බණ කියන්නේ. ඒ සූත්‍රය ඉවර වෙන්න ඉස්සලා ඌ යනවා. හරි මම දැකලා <laughs> ඒ දැකලා තියෙන දෙයක් නිසනවනේ කාටවත් ඒ යෝජනා කරපු එක්කනගේ සූත්‍රය අහන්න ඉන්න වෙන්නේ. <laughs> ඌ යාවේ ඒ මන් දන්නේ මම සාමිකේ ඉඳද්දි වැවක් හැදුවා. විශාල වැවක් හැදුවා. වැවක් කපනකොට මේ මේ කතෝලික අම්මා කෙනෙක් කතා කරලා කිව්වා පුතා ඌව කරන්න යන්න එපා. මේ ඌව කරොත් මිනිස්සුන්ට භූමිය අහිමි වෙනවා කියලා. බරපතල වැඩ රජුරු කරන වැඩ කියලා. කොහොමද අපි වැවක් හැපුවා? අවල් දාලා අරියසන කියලා ඊට පස්සේ මම පාන්නගෙන් විසිුනේ හීනෙන් වගේ. මොනවා වුණාද? ඊට පස්සේ පණ්ඩිතාරාමේ ගියා. පණ්ඩිතාරාමේ කියලා වැව් පහක් කපන්න එකක් කැපුවා.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 යෝධ කණ්ඩිය වගේ වැව. මනුස්සය මැරෙන්න ඕනේ. මෙන්න මේ බිල්ල ගත්තට පස්සේ වැව යනවා. ඒ වගේ තමයි නිසන්න මනේ තුංගෝ සාර සැලසුම් කරපු කට්ටිය මේක හිටියා. සංඝය ඇතුලේ හිටියා, පිට හිටියා. ඒ යෝජන එකක්වත් වැරදි නෑ. කවදාකවත් වැරදි නෑ. හැබැයි මිනිස්සුන්ට මේ යෝජනා ක්‍රියාත්මක වෙලා යනකම් ඉන්න බෑ. ඒ නිසා මම බුරුමේ ගිහිලා ආවට පස්සේ මම හිතාගෙන ආවා මම එතකන් කිසිම වෙලාවක මිනිස්සුන්ට යෝජනා ගෙනාවත් පැත්තේ හිටියේ නෑ. මම හිතේ නිකන් ඒ පාත්‍ර ජනතාව වශයෙන් මෙයාට පස්සේ කිසිම කෙනෙකුට විරුද්ධ වෙන්නේ නෑ ඊට පස්සේ. ඒ දවස්වල මට ඒ වැව් කපනකොට පෙන්න කට්ටිය කියලා දීලා තියෙනවා මට යන්න ලෑස්තිලා කරපන් කියලා.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 රුවල් හරි ගියාට පස්සේ පළේ. ඒ වෙනත මහා ලොකු වැඩ කරන්න ගියාට පස්සේ ඒ වැඩට ක්‍රියාකාරීව සම්බන්ධ වෙන අය එතනින් විසි කරන ගතියක්. ඒක මේ අපේ දෝෂයක් නෙවෙයි. ඒ න්‍යාය ධර්මයේ වා. ඒවට තරහ වෙලත් කරන්න බෑ. ඒ නිසා අපි දැනගන්න ඕනේ ඒවට අදාළ කෙනාපත් කරා ඒ ලාභ ලාභ ලස්කාර නම් නම් ලබන්නේ නැතුව වැඩි වෙනවනේ. Taman පැත්තකට වෙන එකයි තියෙන්නේ. මේ මෙල්බන් නෑ අයිරින් ඉන්නවද කොවිඩ් අහමතුරු ඉන්නවද? නෑ සොන්න ඒකාන්තේ දාන්ට වැඩලා තාම මිට වැඩි නෑ. අපි ඊයේ පෙරේදා ගියා. ඈ? අරින් ලංකාවේ. ආ කිව්වා මේ මම ඊයේ පෙරේදා ගියා මාතරයි හම්බන්තොටයි. එහෙනම් ආ මම කවුද තාන්ත්‍රිකාගේ මල්ලිත් එක ගියේ. ඉතින් යා මිරිසෙයි තව දෙතුන් පොලක ස්ථාන දෙකක් ගත්තා. නමුත් මම ඒක බලලා ගියා අපේ ඉමදුවේ ප්‍රොජෙක්ට් එක බලන්න. ඉතින් එතකොට බලනකොට මිරිසයි ඉමදුව එච්චර ඈත නෙවෙයි. ඉතින් මේ මේ අනුර ලෑස්ති කරපු ඒ ප්‍රොපර්ටිස් බොහෝ විට නිකන් වගේ දෙන දේවල් කොවිද හමුතුරෝ සාහිත්‍ය කළ තියෙන දේවල් මුදලට ගන්න දේවල් ඊට පස්සේ මං ගියා අපේ රොහන්ත හම්බ වෙන්න රොහන්ත මං දැකලා තිබුණේ රොහන්ත විජේසේකර කාර්ත් කාර්කාරය ඉතින් යා කතා කරගෙන ඉඳලා අපි ඊට පස්සේ ගියා මේ ওই බලාපොරොත්තු අතහැරලා හම්බන්තොට පැත්තේ රවුමක් ඊට පස්සේ මට හම්බුණා මේ හම්බන්තොට පැත්තේ මගේ යුනිවර්සිටි එකේ යාළුවෙක් එයා NLDB එකේ සභාපති ඉතින් අපිට ඉන්දියේ මහත්කස දුන්න වීරවිල කැම්ප් එකේ වීරවිල කොයිපලේ සර්කිට් බංගලයක හදලා තියලා පස්සේ මම කතා කරා. ඌ බුද්ධ ආගමේ නන් නෙවෙයි. ඒ වුණාට මේ මම හිතන හුඟක් බුද්ධ අහංකාරයක් කියලා. ඉතින් යා කියනවා යාට මේ මම යෝජනා කරා. ඊට පස්සේ කිව්වා AG-ට G-ට ලියුමක් කියන්නයි කියලා. ඒ පැත්තේ අනුරගේ අදහසක් ඒ පැත්තේ අතහැරෝ පන්සල් අක්කර 5කට විතර වැඩි තියෙන තැනක් තියෙනවා නම් සම්බන්ධ කරන්න කියලා. ඉතින් ඒ ජීයේගේ ඒජන්ට් කෙනෙක් කතා කළේ කිව්වේ ඇත්තටම සාසන බල මණ්ඩලේ වැඩ කියලා. ඊට උනාට මෙයා කතා කළේ කිව්වා උඹට වැඩක් නැහැ. අපි ජීයට දෙන්නම් ලියුමක්. ලියුමක් දුන්නා පස්සේ ජීයේ අපිට කැමති නම් සාසන රක්ෂක බල මණ්ඩලේ හරහව නැතුව කලේ කෙරෙන වැඩ පිළිවෙල ලියලා දෙයි කියලා පස්සේ මට ඇඩ්‍රස් එක දුන්නා ලියුමකින් ඉල්ලීමක් කරන්න කියලා මේ දැනට අතහැරලා දාලා තියෙන වගේ පරණ බාහන මධ්‍යස්ථාන හෝ පන්සල්. ඉතින් එතකොට අපිට ඒක හම්බෙන්නේ කො අනුනම අවුරුද්දේ බද්දක් හෝ නැත්නම් ඒ හිත තිබුණ එකන දෙන්න කැමති නම් ඒක ඉතින් අපිට එච්චර ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. එතකොට මම දන්නේ රොහන්ත කැමති වෙයිද කියලා. මොකද රොහන්තගේ අවශ්‍යතාවය තියෙන්නේ මාතර පැත්ත කියන එකයි. දැන් මගේ අවධානය යොමු වුණේ හම්බන්තොටට. මොකද මේ පැත්ත මේ පැරණි අපේ ශ්‍රී විභූතිය තිබිච්ච පැති වල සේනාසන තිබිලා තියෙනවා සෑහෙන හම්බන්තොට පැත්තේ. හම්බන්තොට පැත්තේ මේ කරඳුල් වෙන මදුනාගල මං ගියා ඒ ළඟට ගියා කමලුත් මේ දවස්වල එහෙළු ඉන්නේ මට යන්න බැන්නා උණුවතොලින් වලට ගියා නම් මම ඊයේත් එනකොට තමයි අපි කිසිම ප්‍රෝග්‍රෑම් එකක් නැතුව ගියේ ඒ වුණාට මේ අපි කතරගම ඉදලා දෙයයන්න්න්සේ වැඳගත්තා ඔක්කොම අතහැරලා හොඳ නැහැනේ යෝවෝ හරියන්නේ නැහැ මම ගිහිල්ලා බය වඳින්න හම්බුනේ නැහැ මට ඒ හැබැයි ඔක්කොම යන්නේ සිංහල ක්‍රමයට ස්තෝත්‍ර කියන්නේ ඔක්කොම යන්නේ පල්ලියේ ගෝවිලේ සිංහල ක්‍රමයට තමයි යන්නේ. ඒක හරි ලස්සනයි. අපේ අපි සිංහල අය තමයි දෙන්නේ ඔක්කොම දැන්. හරි ඒක හරි ලස්සනයි බලන්න. ඉතින් මේ කිරි වේර ආරේ මේ රස්තියදක් ගාව හොම්බේ දාඩිය වැක්කෙනවා කිව්වහම ආයේ ඇවිල්ලා ඉඳගත්තර පස්සේ උග්දන්න මිරිකුවා. එහෙනම් හරි ආසයි මම. ඉතින් ඒ නිසා මම ලියුමක් ලියන්න බලාපොරොත්තු වෙනවා. ඒක බලාපොරොත්තු වෙලා සීරියල්ට දෙනවා. සිල් කියන්නේ ඇත්තටම මේ මට හොඳටම රැක් කරපු එකක්. ඒ නිසා මේ මට ෂුවර් වැඩි. <laughs> නැත ඌ ළඟ නැහැ කිසිම තෙතක් අනුකම්පාවක් නැහැ වැඩිට බැස්සොත් එච්චරයි. එයා දැන් මේ UNP එකේ හොඳ බලකණුවක් නැත්නම් මහනුවර දිස්ත්‍රික්කයේ මේ සංවිධායක වශයෙන් සිට ඉතර යටිනුවර හිටියා තමයි. කිසිම මේ ආගමක් හරි මේ නැහැ. මනුස්සකමේ කෙලවරක් නැනකන් තියෙනවා. ඉතින් එයාට කිව්වා මේකට සහයෝගය දෙනවයි කියලා. ඉතින් ඒක නිසා මට කෝඩිනේට් කරන්න වෙනවා මේ අනුරටත් තියෙන සම්බන්ධතාවය ඒ අමතක වෙච්ච අටපත් වෙච්ච ස්ථාන වල හොයන එක ඒ කියන්නේ ප්‍රාපන්ද දැනට වැඩ නොකරන පන්සල් තියෙනවා හරියට ඒ පැත්තේ. ඉතින් ඒ ටික මේ මේ අයිතින් දැනගන්න ඕනේ කොවිඩ් අහමතුරු දැනගන්න ඕනේ. ඒක චිත්ත තමයි මැදිහත් වෙන්නේ. බලන්න කියන්නේ වෙන්නේ මේ වගේ මේ වගේ මම ගිහිල්ලා පුද්ගලිකව දැකපු නිසා හැබැයි මට හිතෙනවා ඔය මිරිස තියෙන තැන JRගේ ඉඩමටයි එතන පන්සලයි අතරමැද හොඳටම මුහුදයිනේ පේනවා. එනකොට මට තැන පේනවා. මට ඊට පස්සේ ඒකටත් කෑදරයි. ඒ කියන්නේ මේ ඉමුදුවට කිට්ටුයි. ඒ වුණාට මේ කියන්නේ මේක නම් මාතර දිස්ත්‍රික්කේ අරග ගාල දිස්ත්‍රික්කේ තියෙන්නේ. ඒ මුහුදට තියෙන ආසාව. අම්බන්තර තියෙන තැන් අපි දන්නේ මුහුදට මේ මට ටිකක් උලන් වදින හරි තිබ්බොත් ඇති. අපි නෝනගම ගිහිල්ලා නෑවා. ඊට පස්සේ වීරවිල වැවේ නෑවා. ඉතින් සෑහෙන දුරට කූල් එකක් තියෙනවා දැනටත්. ඒක නිසා මේ තොරතුරු ටික කියන්න කොවිද හාමුදුරන්ට කොවිද හාමුදුර හොයලා තියෙන දේවල් රොහන්ත ගිහිලා බලලා තියෙනවා. ඒව සල්ලි දීලා ගන්න දේවල්. ඒක මේ රොහන්ත කියනවා මට එච්චර දේවල් කරන්න බෑ. අපි ඉඩමක් හොයාගත්තොත් මම මේ ප්‍රමාණය සල්ලි වේදම් කරන්නම් කියලා එයාට තියෙන අදහස මාතර නම් මගේ ওই හම්බන්තොට දිස්ත්‍රික්කේ වැඩ පිළිවෙලෙන් එයා සමානට මන් දෝත්සාහි වෙන්න ඉඩ තියෙනවා. මෙල්බන් ලියුන්ට නම් ඒ මොනම තීරමක්වත් නැහැ උන්ට හම්බන්තට උනත් එකයි ගාල්ලේ උනත් එකයි උන් මෙල්බන් කකා ඉන්නේ යක්කනේ හම්බන්තොට කියලා දිස්ත්‍රික්කයක් තියෙනවා කියලා දන්නවද? මමවත් දැනගෙන හිටියේ නෑ. ඒතර ගියාට පස්සේ හරි ලොකු වෙනසක්. මොකද මට මතකයි පාවොක් සයිඩ්ස් එක්ක ඇවිද්දා. ඊට පස්සේ මේ මේ ගිහි කාලේ කතරගම ගිහිල්ලා තිබ්බා. දැන් කරලා තියෙන මෙව්වත් එක්ක බලනකොටම වරායට ගියා ඔච්චර වෙලා මේ වෙලා නැහැ කියද්දී අනුර කිව්වා මම UNP කාර්යයක UNP කාර්යය වරාය බලන්න කැමති නැtei කියලා. පස්සේ මං ගියා. ගිහිල්ලා බැලුවා ඒකේ concept එක නම් හරිම ලස්සනයි. හරිම ඒ කියන්නේ පුදුමයි. හිතාගන්න බැරි જાති වැඩපිළිවෙලක් යන්නේ. ඉතින් අර දේශපාලන ප්‍රශ්න නිසා පොඩ පසු කාලා තියෙනවා. නමුත් ආයේ ඒක අල්ලන්න යන්නේ. ඒක හරිය වටිනා මේ concept එකක් අර පරණ silk road එක ආපහු අලුත් කරලා ගන්න හදන්නේ. ඒක නම් මම හිතන්නේ අත් දෙක උස්සලා ඡන්ද දෙන්න ඕනේ කියලා. ඒ මුදල් නම් අපි දන්නේ නැහැ කොහොමද පරිපාලනය වෙන්නේ කියලා අපිට ඒවා කියන්න බෑ. නමුත් මේ මතු කරන්න හදනදී ඊට පස්සේ කොළඹට ආවිල්ලා හොඳටම මෙහෙන්න පමයි. කොළඹ වරාය සංවර්ධනය බලන්න ආයි ගියා. ඊට පස්සේ ගම මේ මේ පැත්තට යවෙන්නෙම නැහැ නේ මම කවදාකවත් ওই පිටකොටුවේ මේ පැත්තට යවෙන්නේ නැහැ මෙහෙන් එන්නේ. ඊට පස්සේ ඒ රවුම ගහගෙන ජනාධිපති මණ්ඩලෙත් වන්දනා කරගෙන <laughs> කන්ටෝ ස්ට්‍රීට් එකට ගිහලා ෆෘට් ජූස් එකක් දීලා පස්සේ නිින්ද ගියා. එන්නකම්ම මගේ දිගට එනකන් නිදි. අරුණ මට හිතුවා මම පහනේ අප්පගනි කියලා. මොකද මම විතර එන්නේ. මේ ඌ දවස් හතරක් පුදුමාකාර ඩ්‍රයිවි. වාහනේ පතුරු ගහනකම් ගියා. හැබැයි ඒක නම් ෂෝක් වාහනේ අපි ගිය පාරවල් පාරවල් හොඳයි. මේ වැඩ කරන ආවා. ඉතින් ওই තොරතුරු ටික මම දෙන්නේ මේ අපි ඊයේ තිබ්බා මෙහෙ මේ අද අද යන රිට්‍රීට් එක এডুকেෂන් ডিপার্টমেন্ট එකේ කට්ටියත් එක්ක යන්නේ ගොඩක් ආයේ ඒකට මම ගියේ පොඩි ගිහිල්ලා පොඩි දේශනයක් පැවැත්තුවා මේ සතිපාසල පිළිබඳව මොකද මේ ඩිරෙක්ටර්ස්ලයි ප්‍රින්සිපල්ස්ලයි ටීචර්ස්ලා ඉන්න නිසා ඉතින් ඒගොල්ලෝ ඒගොල්ලන්ත් මම කිව්වා මෙන්න මේ වගේ වැඩක් යනවා මම හැම දිස්ත්‍රික්කෙම හදාන තරම් මට ගායකුත් නැහැ හැබැයි මේ ඉමදුවයි කඩුවෙලයි දැනටම කෙරෙනවා කඩුවෙල එක තාම වැඩට වැස්සේ නැහැ ඒකට හම්බන්තොටත් ආවොත් එහේ මම හිතන අපේ concept එක ක්‍රියාත්මක කරන්න ඔය ඇති කියලා දෙන්නත් සන්නක මේ කමල් එක්ක කතා කරොත් මේ එහි අර කරඹුල්ලේ ඉන්න මේ ලොකු හාමුදුරුවෝ කියන්නේ මේ නාගිත හාමුදුරුවෝ ඒ ගමේ මේ ස්වාමීන් වහන්සේ කෙනෙක්. කමල්ට නිකම් පොඩ හොයලා දාන්න කියලා ඒ ගමේ ඔය පැටි වල ඉඳන් මොන හරි තියෙන එකක් මේ ගන්න පුළුවන් මේ සමහර විට ඒ කරඹුල්ලේ තමයි තැනක් උනත් ගන්න බැරි වෙන කෙනෙක් නැහැ. මේ අර අනිත් රැවුලා ඉන්නවා කල්යාණ රත්න මේ දවස්වල මේ දවස්වල ඇවිල්ලා භාවනා කරනවා. හැබැයි මට රැවුල ඉච්චර විශ්වාස නැහැ. උන් කරාරිනවා කමලුත් කරාරියා මොහොත් කරාරියා. يعني වැඩි දුන්නාට පස්සේ මේ පොඩි පොඩි දේවල් වලට කරාරිනවා. ඒ එහෙම කරන්න බෑ. මම කර දුන්නාට පස්සේ මගේ ඇටේට යනකම් බහිනකම් මම බසනවා. මට බෑ එහෙම මං යන වැඩවලදී අතන මගේ ස්ලිපරි නම් ඒ මට උනේ හොඳයි. තිබ්බට පස්සේ බහින්න ඕනේ බොක්කරම යනකම් මම අඩිය මම ස්පයික්ස් දාලා අඩිය තියන්නේ. ඇට ඇටත් මිදුළු බහගෙන යන ඒත් අල්ලන්නේ. අතරමැදි කරා යනවනම් මට පේනවා මේ මිනිහත් ඒක කොහොම ඇත්තටම හරිම දක්ෂයි මේ මිනිස්සු. ඒ විශ්වාසය මාදි කරනවා. කමල්ගේ නෑ එහෙම කන්සිස්ටන්සි එකක්. මෙයාගෙත් නෑ. චිත්‍රගෙත් නෑ. චිත්‍ර උඹත් එච්චරයි. බල රැවුලෝ. හැබැයි මට තොරතුරු දීලා අයින් වෙන්න ගියා. මෙයාට මං කියන කල්ලාන් රත්න කියන්නම් අපිට මේ කමල් ඉතන ඉඳලා තියෙනවා. මට හැබැයි මතක නැති වුණා. තිබුණා නම් මං අපි එතට රැය ගත කරන්න යන්න තිබ්බා. මොකද ඉතන අපි මේ අම්බලන්තොටයි විහිරවිලයි රෑ දෙකක් ගත කරා. ඔය ඔය කියන්නේ ඔච්චර ඈත නෙමෙයි ওই තැන් වලට. යන්න තිබුණා මේ හැබැයි කමල් මතක් වුණේ නෑ මට එනකොටම වීරකොට කතා කරලා කිව්වා. ඔතන තමයි උණුදී උල්පත් කාව තමයි කමල් ඉන්නේ කියලා. ඉතින් අපි අර ඊට දවස් ඇතුළත දෙසරයක් නාලා හිටියේ. ඉතින් ආයේ උණුදී උල්පත් වෙච්ච ආසාවක් ආවේ නෑ. ඉතින් කමල්ට ඔයාලන් කනෙක්ෂන් තියෙනවද? චිත්ත ගානයි මම මෙහෙන් කරන්න මට ලේසි කරගන්න. කමල්ට මට කතා කරන්න පුළුවන් මේ මම ඔන්න කතා කියන්න උත්සාහ කරනවා කමල්ට. ඔව් කමල්ට කියන්නේ මේ පැත්තේ තියෙන තියෙනවා නම් අපිට ඒ ජී හරහා යන්න කරදර වෙන්න ඕනේ හැබැයි හැබැයි මෙහෙමයි කිසිම බලාපොරොත්තුවක් නැතුව දෙන්න ඕනේ. මොකද මම කරන වැඩේ බුද්ධ ආගමේ වැඩක් කියලා නෙවෙයි මම කරන්නේ. සතිපාසල කියලා ස්කවුට් කැම්ප් එකක් අපේ කැන්ඩල් බාග් ෆාම් එක වගේ මම කරන්නේ. ඒ නැත්තම් මේ ඇඩිලේඩ් වල තියෙන එක වගේ. ඉතින් ඒකට හුඟක් බෞද්ධයෝ කැමති නැහැ. මට යන්නේකන් එනකන් අනුර බයිනෝ. මමත් මේ මේ මේ මොකද්ද කරන්න හදනවා මං කෝ ඉතින් උඹලගේ ආශිර්වාදයෙන් නෙවෙයි මං යන්නේ මේ පොඩි උන් වෙනුවෙන් කරන්නේ ආයිත් ඒ නිසා මේ මම මගේ විශ්වාසයෙන් විතරයි යන්නේ කවුරු මොනවා කරුවක්වත් මම මේක හිත හදලා තියෙන්නේ මම යනවා කියලක ඉතින් ඇත්තටම සුභාසිංචලේ කරන ඇතුලේ ඉතින් ඒගොල්ලෝ කියන්නේ අර අපි සම්ප්‍රදාය කඩාගෙන යන නිසා බාධාවක් වෙයි කියලා. එතකොට ඔය කඳු වෙන හැමතුරු මොන අදහසක් ගන්නේ දන්නේ නැති කමල් අර යනවනේ අපිට ලාභයි ඒ පැත්තේ. හොඳයි එහෙනම් අපි කය කාමාරක් ඈ ඒ ස්වනාන්ත ක්‍ර බල භාවනා කරන හැමෝටම කෙනෙක් නෙමෙයි මේ මොනවද ඉතින් ඔය වගේ දේවල් වලට ඉතින් එකතු කරගන්න බැරි වෙන එක නැහැ කියලා හිතනවා නෑ ඒකට ওই කමල්ගේ කීර්ති නාමයයි ඕගොල්ලන්ගේ කීර්ති නාමය බලපානවා මම ගියාට දන්නේ නැහැ කවුද කියලා ඒ නිසා <coughs> කමල්ලා මේ කල්යන රත්නහරා ඔය හරහා යන්නේක ලාභයි දැන් ගිහිලා ඉඳලා තියෙනවානේ එනනම් තියනවාද කියලා බලන්න. එතකොට ওই පැත්තේ තමයි තියෙන්නේ. හැබැයි ওই කියන ප්‍රදේශයේ මුහුදයිනේ නෙවෙයි. දැන් මුහුදයි. රට මැද. ප්‍රශ්නයක් නැහැ ඉතින් මම දැන් දවස් 3ක් පයින් පයින් ගිහලා බුදින ආලාපයක පැයෙන් අමාරු යන්න පුළුවන් ප්‍රශ්නයක් නෑ නෑ. අපි එන නතර වෙනවා. ස්වාමීන් අම්මුන්න අම්බ කෙනෙක් හම්බුණා ඔස්ට්‍රේලියානු කෙනෙක් හදිස්සියේ. ඔස්ට්‍රේලියානු. ආ ආ. අපි මම නම නම් හරියට වටේ නම් කටි තිරත කියලා මේ ඥානානන්ද ආම්බුවන් යටතේ මහානස්සකින් ඔස්ට්‍රියන් ගොඩාක් හිටියා මේ ධම්ම ධම්මසාර කියලා එයා දැන් මේ මේ සාත්‍රවෙල්ලියේද කොහොද කියන තැන අරණ්‍යයක් හදාගෙන ඉන්නවා ඉතින් ලන්ඩන් මුඩිසියාරේ හිටියේ මිනිහා තමයි ටිකක් ඉස්සරහට බහැලා වැඩ කරන්නේ තවත් ඔස්ට්‍රියන් එක නෙමෙයි ඊයේ පෙරේද ඇවිල්ලා ඉඳලා ගියා මේ නාවුවෙනෙත් ඉඳලා මෙහෙ සුමානක් දැක් ඉඳලා ගිය කෙනෙක් මිනිහා ඔය පස්සේ අපේකන এডুকেටඩ් මිනිස්සෙක් මෙයාට අස්කාල් මේ මම හිතන්නේ අවුරුදු 10ක් 20ක් ලංකාවේ ඉඳලා හිටියේ කෙනෙක් කොයිද ලංකාවේ ඉඳලා කොයිද හම්බුනේ ඔව් මෙයා මේ මට හදිසියෙන් අර මේ මොල්ඩන් නේදී හම්බුනේ කුඩිම්මුගල පැත්තේ ඉන්නේ ආරණ්‍යයක් හදාගෙන ඒක තමයි ඔය තමයි ශාස්ත්‍රවේලිය කියන තැන ශාස්ත්‍ර වෙල ශාස්ත්‍ර වෙල මොකදෙන් පේනවා කියයි මන්ට එවලා තියෙනවා ෆොටෝස් එවලා තියෙනවා එයා කටුකුරුන්ති ස්වාමී මම පැවිදි කරේ මිනිසයා මේ ලන්ඩන් බ්‍රිටිෂ් යාර ගියා මම කපකාර විදිහට වගේ හිටියා මේ අයිටි මේ හරි හරි එයාගේ නම මෙහෙදී අපි දැන් මේ ධම්මසාර කියලා ඌ ඊට පස්සේ වෙන මොකද්ද නමක් මාරු කරගත්තා මේ ලන්ඩන් බ්‍රිටිෂ් ඈ සුරස සුරස කියලා තමයි මට කියේ නම් මට කියන්නේ ඒ වගේ මට ඒක් තියෙනවා නෑ නෑ ඔය ඔකෙට්ටු ආමුදු කෙනෙක් කවදාත් රටෙන් පිට ගිහිලා නැහැ මෙහි ආවට පස්සේ තමයි වැවිදින්න ගත්තේ අම්මයි තාත්තයි ලන්ඩන් වලට ඇවිල්ලා තිබ්බා ප්ලේන් එකක් දැකලා තිබුණේ අම්මයි තාත්තයි ප්ලේන් එක ඇවිල්ලා තිබුණේ හොඳ සල්ලිකාරෝ ගොඩක් ලංකාවේ ඉඳලා මම හිතන්නේ මේ ඕස්ට්‍රේලියාවට ගිහින් ඊට පස්සේ කොහමාරි ඉංගලන්තෙට යනවා ඉතින් ඊට පස්සේ ආයෙ එනවා කිව්වා මොකක් හරි ටිකක් ලොකුට හදලා තියෙනවා කිව්වා ඔව් ශාස්ත්‍ර වේල කියන තැන ඒ කියන්නේ කුඩුම්බිකට පොඩ්ඩක් හිට්ටුව ඔව් කුඩුම්බිකට හිට්ටුව තමයි මට එවන හැමදාම ඊමේල් මේ මේ මට ඉතර බලන්න වෙලාවක් එන්නේ කොහොම හරි මම ගියහම මට උපස්ථාන කරන්න ওই හැමදෙරෝ තමයි මං හිතන්නේ අධම්මසාර කියලා සිංහලෙන් ලියන්නේ. ආ ඔස්ට්‍රේලියානු කියන ආ ධම්මසාර අධම්මසාර. ඊටසේ මම කරපො මේ අසංකල්පය මේ අධම්මසාර කියලා ලියවෙන්නේ කියලා ඌට හරි ආද සිංහලෙන් කතා කරන්නේ. ඔස්ට්‍රේලියානු කියන එක ඒ අකුරෙන් පටන් අරගන්න. ඒ නිසා ආ කියලා දාන්නේ. අධම්මසාර. ඊට පස්සේ ධම්මසාර කියන එක මම ඉස්ලාම යනකොට ලන්ඩන් බ්‍රිටිෂ් යාර ඉඳලා දුවගෙන ඉල වැන්දා. මේ ඉස්ලාම යන වෙලාව. ඉතින් ඒගොල්ලෝ කියනවා ඔබ වහන්සේ කොහේ ගියත් අඳුරන කැචර් කෙනෙක් ඉන්නවා කියලා. තමයි නිමල්ද කතා කරන්නේ. ඔව්. ආ. හරි එහෙනම් අපි නතර වෙනවා විනාඩි අපේ කාලය ගත වෙලා තියෙනවා. තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි. මෙල් මෙල්බර්න් වල තෙරුවන් සරණයි. මේගොල්ලෝ ඉන්නවද දන්නේ නැහැ තාමලයි. කැනඩාවේ කට්ටිය ලයින් එකේද? හරි එවනම් අපි අපේ ධර්ම සාකච්ඡා නිමාව සටහන් කරන්නේ බලන්නේ අද ඉච්චර මේ මගේ කතාව ඇර මහා ලොකු ධර්ම සාකච්ඡාට ගියේ ඉතින් මේ ධර්ම සාකච්ඡා නාමයේ යම් කිසි කුසලයක් ඉපදුනා නම් ඒ කුසලයේ ලෝකවාසී සීල සත්‍යයන් සමග හදා වේදා ගන්න අදහසින් අපි එත්තාවතාචාදී සම්ප්‍රදාන කුල ගාථා සබ්ජහනාට පෙළඹෙමු. එත්තාවතාච නම්මේහි සම්බ